ගෞරවනීය අපේ ආන්දරන් මහන්සේ කල්යාණ මිත්‍රවරුනි කිසියම් අරමුණක අප හැමදෙනාම වාඩි වී සිටින්නේ අරමුණ කීවහම එහි අර්ථ කීපයක් තිබෙනවා ප්‍රධාන වශයෙන් අරමුණු වර්ග දෙකක් තිබෙනවා පළවෙනි අරමුණ තමයි ඉලක්කය කියන අදහස. ඉලක්කය. මොකක්ද අරමුණ? මොකක්ද ඉලක්කය? දැන් මතු පිටින් බැලුවොත් අප එක් එක්කෙනාගේ ඉලක්ක වෙනස් වෙන්න පුළුවන්. එකම ඉලක්කයක් අප හැමදෙනාටම නැති වෙන්න පුළුවන්. එහි කිසිදු ගැටලුවක් නැහැ. සියලු දෙනාම ආවේ එකම ඉලක්කයකින් නෙමෙයි ලෞතර බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න විවිධ ඉලක්කවලින් පැමිණියා. සමහර විට එකම ඉලක්කෙන් දෙදෙනෙක් අවස්ථා හොයාගන්නත් නෑ වගේ. දැන් අප හැම දෙනාටම ජීවිතයේ ඇතුලේ ඉලක්ක රැසක් තිබෙනවා. එකක් දෙකක් නෙමෙයි. සත්‍තාව පැත්තෙන් බැලුවාම කාටද ඉලක්ක නැත්තේ රැකියා කරන හැම දෙනාටම ඉලක්ක තිබෙනවා. රැකියාව හොඳට කිරීමේ ඉලක්කේ තියෙන්න පුළුවන්. රැකියාව තව දියුණු කර ගැනීමේ ඉලක්ක තියෙන්න පුළුවන්. රැකියාවෙන් විස්්‍රාම යෑම ඉලක්කයේ තියෙන්නත් පුළුවන්. රැකියා නැති ඇත්තන්ට රැකියා පිළිබඳ ඉලක්ක තියෙන්න පුළුවන්. හැම දිනාටම ජීවිතේ බොහෝ දේවල් පිළිබඳ ඉලක්ක වෙනතර යමක් කියන්නේ ඉලක්කයක්. ඉලක්කයක් නැති දෙයක් ජීවිතේ නැහැ. මොනවා හරි දෙයක් ගැන අපි දන්නවද කතා කරනවද එතන ඉලක්කයක් තිබෙනවා. දැන් අප වැස්ස ගැන කතා කළොත් ඉලක්කයක් තිබෙනවා. ඉලක්කයක් නැතුව වැස්ස ගැනවත් කෙනෙකු හිතන්නේ නැහැ. එක්කෝ වහින්න ඕනේ, වැස්ස ඕනේ කියන ඉලක්කය එතන තිබෙනවා. එහෙම නැත්නම් වැස්ස ඕනේ නැහැ එපා කියන අරමුණ තිබෙනවා. එතට එහෙම නැතුව වැස්ස ගැනවත් කෙනෙකු හිතන්නේවත් කතා කරන්නේවත් නැහැ. ඒ තමයි මේ අරමුණ කියන කාරණය පිළිබඳ ඊළඟ අන්තයේ දෙවෙනි අන්තය මොකක්ද යමක් කියන්නේ අරමුණක් ඉලක්කයක් ඉලක්කයක් නොවන දෙයක් අපේ ජීවිතේ නැහැ පුද්ගලයෙක් ගැන කීවත් ඒ අපේ අරමුණක් පුද්ගලයෙක් කියන්නේ අපේ ඉලක්කයක් එයා යාළුවෙක් යාළුකම පිළිබඳ අපේ නැද්ද බලාපොරොත්තු යාළුවෙක් විදිහට දිගටම තියාගන්න ඕනේ, උදව් කරන්න ඕනේ. ඒ විදිහේ නැත්නම් අපේ අපේක්ෂා පුද්ගලයෙක් ගැන හිතනකොට, පුද්ගලයෙක් ගැන කතා කරනකොට තියෙනවා. ඒ විතරක් නෙවෙයිනේ. එක්කෝ ආයාලුකම් ඕනේ ජීවිතේ තමයි මේ මනුස්සයාට මම උදව් කරන්නේ. දෙවි විදිහේ බලාපොරොත්තුත් තියෙනවායි. ඒතර ඒව තමයි ඉලක්ක කියන්නේ. ඒතර පුද්ගලයෙක් ගැන කතා කරන්න පුළුවන් ද ওই විදිහේ අපේක්ෂා වලින් තොරව අරමුණු නැතුව නෑ එතන මේ හැම කෙනෙක්ම හැම දෙයක්ම ඉලක්කයක් බවට අපපත් කරගෙන තිබෙනවා ජීවිතේ. ඒතර එක ඉලක්කයක් නෙමෙයි අපිට තියෙන්නේ. අප කිසි කෙනෙක් නැහැ මේ එක ඉලක්කයකට විතර දුවන එක ඉලක්කයක් පසුපස පමණක් හඹා යන එකම එක ඉලක්කයකට පමණක් දැහැන්ගත වූ කිසි කෙනෙක් ළමයින් පිළිබඳ ඉලක්ක කොපමණ තියෙනවද? දෙමව්පියන් පිළිබඳ, විවාහය පිළිබඳ, මුණුපුරන් පිළිබඳ, ගෙවල් දොරවල් පිළිබඳ දැන් තව විදිහකට කියනවා නම් කොටින්ම කියනවා නම් මනස කියන්නේ අරමුණු ගොඩක්. මනස කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් සමහර විට හරීම හරි උත්තරයක් මනසට දෙන්න අමාරුයි. මොන විග්‍රහය කළත් මනස පිළිබඳ අදුපාඩු තියෙනවා. විශේෂයෙන් මනුෂ්‍ය මනස පිළිබඳ මිනිස් සිත පිළිබඳ 100%ක්ම ගැළපෙන වරදින්නේ නැති අර්ථ දැක්වීමක් කරන්න අමාරුයි. එහෙම නිශ්චිත හැඩයක්, නිශ්චිත අච්චුවක්, නිශ්චිත පාට, නිශ්චිත ස්වરૂපයක් නැති දේවල් අතර එකක් තමයි මනස. ඒ විතරක් නෙමෙයි මේ වෙලාවේ තමන්ගත් හැඩය කිසිම ලැජ්ජාවක් නැතුව ඊළඟ මොහොතේ අත්හැරලා අලුත් හැඩයකට යන්න මේ වෙලාවේ තමන්ගත් පාට තමන් සටන් කළ පාට අතහැර අලුත් පාටක් ගන්නට අලුත් පාටක් වෙනුවෙන් දෙනී හිතින්ට මනස තරම් වේගවත් වෙනත් දෙයක් නැහැ. ඉතින් මේ වෙලාවේ ඕනයි කියන දේ වෙනුවෙන් ජීවිතේ උනත් දෙන්න කැමති තමන්ට ඕන දේ නැති වුණොත් ජීවත් වෙලා වැඩක් නැහැ කියනවා. ඒතරේ ඒ අහවල් දේ නැතුව අහවල් කෙනා නැතුව අහවල් තනතුර නැතුව ජීවත් වෙලා වැඩක් නැහැ කියන කෙනෙක් සමහර විට ඒ අත්පත් කරගන්නා පුද්ගලයාවම අත්පත් කරගන්නා තනතුරම අත්පත් කරගන්නා දෙයම ඊට පස්සේ එපා කියන්ට ඊට වැඩිය ලොකු සටනක් කරනවා මට මෙයා එපා මට මේ දේ එපා මේ තනතුර එපා දැන් මේ අල්ලා ගන්නව තරම් ලේසි නෑ අතහරින්න. දැන් ඒ බැලුවොත් නම් හිතෙන්නේ අනිත්‍යත්ත. යමක් අල්ලගන්න එක තමයි අමාරු කියලා වගේ තමයි තේරෙන්නේ. යමක් අත්පත් කර ගැනීම, අයිති කර ගැනීම අමාරුයි වගේ තමයි අපිට හිතෙන්නේ. ඒ වෙනුවෙන් කොපමණ මහන්සි වෙන්න ඕනද? යමක් මිලට ගන්න බලන්න. හම්බ කරන්න එපා. ඒක මහන්සි වෙන්න ඕන. කිසියම් දෙයක් හෝ කිසියම් කෙනෙකුව Taman සතු කරගන්න නොසෑහෙන වෙහෙසක් ගන්න ඕනේ. ඕනෑම දෙයක්. හොඳට බලන්න ඔබ සතු කරගත් ඕනෑම දෙයක්. ඔබ සතු කරගත් ඕනෑම පුද්ගලයෙක් ඒ තමන්ව සම්තකයට ගන්න, තමන්ගේ සම්තකයට ගන්නට කොපමණ විහෙස වුණාද, කොපමණ වියදම් කළාද කියලා. ඉතින් අපිට තේන්නේ මේ පැත්ත තමයි. මේ අමාරු අයිති කරගන්න එක. අමාරු අල්ලගන්න එක. අමාරු අයි ලබා ගන්න එක. අත්හරින එක හරි ලේසි වගේ අපිට හිතෙන්නේ. ඒ නිසා මුළු ලෝකයේම සටන් කරනවා අයිති කර ගැනීම වෙනුවෙන්. මුළු ලෝකයේම හඹා යනවා අත්පත් ගැනීම සඳහා Tamanට අවශ්‍ය දේවල්. එයයි අපහසු දේ විදිහට දකින්නේ අපහසු දේ විදිහට විතරක් නෙමෙයි එයයි ජීවිතයේ දකින්නේ. ඒ නිසා කෙනෙක් හම්බ වුණාම උනත් අහන්නේ අහවල් දේ අයිති කරගත්තද අර දේ අයිති කරගත්තද අර බලද ඒ වෙන මොනවද අහන්නේ කියන්නේ ඒ ඒ කිසි දෙයක් අහවල් චිත්‍රපටිය බලලා ඒ දර්ශනය අයිති කරගත්තේ නැද්ද අහවල් ගීතය ඇහුවේ නැද්ද අහවල් ආහාරය කෑවේ නැද්ද අහවල් තැනට ගියේ නැද්ද අර භාණ්ඩයේ අලුතෙන් ආපු ඒ දේපල මිලේට ගත්තේ නැද්ද ඒ තමයි අහන්නේ. එතකොට මේ හිතන්නේ කෙනෙක් ජීවිතයක් පිරෙන්නේ අත්පත් කර ගැනීමෙන් කියා ජීවිතයක වටිනාකම ලැබෙන්නේ ජීවිතයකට වටිනාකම ලැබෙන්නේ පුරවාදයක් පමණින් කියා. ඒ තමයි අමාරු දුෂ්කරම දේ විදිහට හිතෙන්නේ ලෝකේ. අපිට හිතෙන්නේ එහෙම අමාරුම දුෂ්කරම දේ විදිහට හිතෙන්නේ ලබන්නේ. දීම ලේසි කියලා. එපා නම් විසික් කළා දාන විසික් කළා දාන එක ලේසි කියලා හිතෙන්නේ. ග්‍රහණය කර ගැනීම, බදා ගැනීම අමාරුයි. ඉතින් ඒ තමයි පතු දර්ශනය ඇත්තටම අමාරු ඒ නෙමෙයි. ඔය ලබා ගන්න එක ලේසි අත්හැරීම අමාරුයි. ඕනයි කියලා පස්සෙන් දුවන එක ලේසි. එපා කියා මගහැර යන එක අමාරුයි. Taman ඕනෑයි කියා අයිති කරගත් හැම දෙයක්ම අප පිටුපස්ස එනවා අපේ පාවුණා. දවසක අපට ඕන වෙච්ච අද ඕන වුණු හැම දෙයක්ම දවසක එපාවි එපා වුණා. ඒ දේ අප පිටුපසින් එනවා. අප එපා කියන්නේ. ඉතින් ඒ තමයි ස්වභාවය. මේ පුද්ගලයන්ට විතරක් සීමා වුණු ස්වභාවයක් නෙමෙයි. කාටත් කාටත් වළංගු කොයි දෙයකටත් වළංගු න්‍යාය. දැන් එහෙමනම් කල්යාණ මිත්‍රවරුනි අපේ ජීවිතයේ පිරී තිබෙන්නේ මොනවාගෙන්ද? මහා ඉලක්ක ගොඩකින් බලාපොරොත්තු ගොඩකින් පිරිලා පිරිලා පිරිලා තියෙනවා. බැලුවහම ජීවිතේ නැමැති පෙට්ටගම ඇරලා බලන්න බැලුවහම පෙනේවි බලාපොරොත්තු පිරී පිරී ගොස් තිබෙන හැටි. හිත ඇතුලේ මොනවද තියෙන්නේ? හිත ඇතුලේ තියෙන්නේ අපේක්ෂාවන්. Taman පිළිබඳ අපේක්ෂාවන්, වෘත්තීය පිළිබඳ අපේක්ෂාවන්, අධ්‍යාපනීය පිළිබඳ අපේක්ෂාවන්. හැම දෙයක් පිළිබඳවම අපේක්ෂාවන්ගෙන් මනස පිරී ඉතිරී ගොස් පිරී ඉතිරී ගියාට මොකද තවත් ඉඩ තියෙනවා එක බලාපොරොත්තුවකට හැම විටම මේ මනසේ ඉඩක් තිබෙනවා ඊළඟ බලාපොරොත්තුවට ඊළඟ අරමුණට ඊළඟ ඉලක්කයට. ඉතින් ඒ නිසා ඒ අර ඉඩක් තිබෙන කුංචි හිතක් තියෙනවනේ. තව එක ඉලක්කයකට ඒ පිටසත් අපි අලුත් බලාපොරොත්තුවකින් පුරවා ගත්තාම ආයෙත් තව එක බලාපොරොත්තුවකට ඉඩක් තියෙනවා. ඉතින් කවදාවත් ඒ එක ඊළඟ බලාපොරොත්තුවට තවත් එක් බලාපොරොත්තුවකට තිබෙන ඉඩ අඩු වෙන්නේ නැහැ නැති වෙන්නේ නැහැ. දැන් හැම විටම අප සිටින්නේ ඊළඟ බලාපොරොත්තුව ගොතමින්, තනමින්, වියමින්, කබනමින්, ගොඩනගමින්. එක පැත්තකින් බලාපොරොත්තු පුරවාගත්ත මනස කරන්නේ මොකද්ද? තවත් එක බලාපොරොත්තුවක් නිර්මාණය කරගනිමින් සිටිනවා. ඊළඟට දැන් මේ බලාපොරොත්තු අදිනකොට අපේ ඔළුව ඇතුලේ තියෙන ඔළුව හිස කියන නැතිනම් මනස කියන මේ පෙක්කගම ඇරලා මේක ඇතුලේ තියෙන බලාපොරොත්තු කන්දරාව දිහා බලනකොට කල්යාණ මිත්‍රවරුනි පිස්සු හැදෙන්නේ නැති එක පුදුමයි. එකක් ඔය ගැන හිතුවොත් මේ අපේ ඔළුව විකෘති නොවි තියාගන්න එකත් ලොකු හපංකමක්. මොකද ඔළුවට දරා ගන්න පුළුවන් බලාපොරොත්තු ප්‍රමාණයක් තියෙනවා. මිනිස් ඔළුව කියන්නේ තවම සීමාව හොයාගත්ත නැති හැකියාවක්. මොලේ කියන්නේ මනුෂ්‍ය මොලේ කියන්නේ එහි සීමාව තාම හොයාගෙන නැහැ. හැබැයි සීමාවක් තියෙන්න ඕනේ. ඒ ඒක සීමිත දෙයක් නේ මොලේ කියන්නේ. සීමිත දෙයක් නම් මොලේ කියන්නේ ඒක අසීමිත වූ හැකියාවක් තියෙන්න බෑ. ඉතින් ඒ නිසා දරා ගන්න පුළුවන් බලාපොරොත්තු වල සීමාවක් තියෙනවා මොලේට. නැතිනම් අපේ හිතට. ඊට වැඩිය බලාපොරොත්තු පිරෙනකොට බලාපොරොත්තු කියන්නේ හිස් කොළවලට නෙමෙයි. ඉතු කරගත්තේ නැති බලාපොරොත්තු කියන්නේ නිකම්ම නිකම් මේ කිසිමක් නොලියෝ හිස් කඩදාසි නෙමෙයි. හිස් කඩදාසි උනත් බලන්න එකින් එක එකින් එක පිරෙනකොට එක කඩදාසියක් නම් හුලකටත් ගහගෙන යයි. හැබැයි 100ක් එකතු වුනහම සෑහෙන බරක්. 100 ඒවා 100ක් එකතු වුනහම සමහරට කෙනෙකුට ඔසවන්න බැරි තරමට බරයි. දැන් බැලුවොත් බර නැති එක් එක් කඩදාසිය තමයි එතන තියෙන්නේ. ඒතර හිස් කඩදාසි ගොඩක් උනා එකතු වෙනකොට ලොකු බරක්. බලාපොරොත්තු ඇත්තටම බැලුවාම ওই වැඩි බලාපොරොත්තු අපිට ඕනේ නැහැ. කාටවත් අවශ්‍ය නැහැ. අනවශ්‍ය වූ බලාපොරොත්තු කන්දරාවක් හිස් තමයි මේ බලාපොරොත්තු. ඉටු කරගන්න තරම් අපි ජීවත් වෙන හේකුත් නැහැ ওই හැම බලාපොරොත්තුවක්. මේ ලෝකෙ කිසිම මිනිස්සෙක් එදා මෙදා තුර මිනිස් ඉතිහාසයේ කල්යාණ මිත්‍රරුනි නියගොස් නැහැ තමන්ගේ සියලුම බලාපොරොත්තු ඉෂ්ට කරගන්නේ. කිසි කෙනෙකු මිය මිය ගිහිල්ලා නැහැ ජීවිතයෙන් සමුගෙන නැහැ තමන් හදාගත්ත හැම ආශාවක්ම හැම අපේක්ෂාවක්ම හැම ප්‍රාර්ථනයක්ම සපුරාගෙන ආයේ ඉෂ්ට කරගන්න බලාපොරොත්තුවක් නැහැ කියා එහෙම කවුරුවත් ලෝකයෙන් සමු අරගෙන ගොස් නැහැ. ජීවිතයෙන් සමු ගන්නවා ඉටු කරගන්න බැරි වුණු බලාපොරොත්තු හන්දක් මනසේ රඳවාගෙන. එතකොට මේ බරට තමයි අපි මේ හෙම්බත් වෙලා, වකුතු වෙලා, කුදු වෙලා ඉන්නේ. කායික වශයෙන් විතරක් නෙමෙයි මානසික වශයෙන්ත් අප කුදු වෙලා ඉන්නේ. ඍතු නැහැ. ඍතුව ඉන්න බෑ. ඒ ඔළුව උඩ තියෙන බර කන්දරාව බැලුවහම ඒ අපේක්ෂා ඛණ්ඩ දිහා බලනකොට මේ සංඛාර ඡන්දේ කියන්නේ ඒකනේ. එහෙමනේ කියන්නේ නේ සංස්කාර ස්කන්ධය. හතරවෙනි ජීවිතයේ හතරවෙනි කොටස මොකද්ද? සංඛාර ස්කන්ධය. ස්කන්ධයක්. මහ කන්දක්. බලාපොරොත්තු කන්දක්. ඕනේ එපාකම් කන්දක්. එතකොට මේ අපේ කුංචි මොලේ අපේ කුංචි මනස දරාගෙන ඉන්න ඕනේ අප්‍රමාණ වූ ප්‍රමාණය කොපමණ දැයි මොලේම දන්නේ නැති බලාපොරොත්තු කන්දක්. මනසම දන්නේ කවුද දන්නේ? කාටද කියන්න පුළුවන්? Tamanta තිබෙන බලාපොරොත්තු වල සංඛ්‍යාව මෙච්චරයි මට කියන්නේ බලාපොරොත්තු 1යි 10යි 50යි 100යි 1000යි ලක්ෂයයි කාටද කියන්න පුළුවන් අප කවුරුවත් දන්නේ නැහැ කවුද ගණන් කරන්නේ? කාටද ගණන් කරන්න පිළිවන්? කවුද ගණන් කරමින් බලාපොරොත්තු හදාගන්නේ? ගණන් කරන්න ගියොත් ඉස්සරහට ගණන් කරන්න පටන් ගන්න බලන්න තමන්ගේ හිතේ තියෙන බලාපොරොත්තු 1 2 3 කියලා ටිකක් ගණන් කරන් යනකොටම ඉසේ රැඳෙන් හැටි. එපමණටම මේ අපිට ওই දැනෙන ජීවිතයේ දැනෙන ওই වෙහෙස මේ සුවිශාල ප්‍රශ්නයක්. හැම දිනාටම ප්‍රශ්නයක්. හැම දිනාම ජීවත් වෙන්නේ මහන්සියෙන්. සමස්ත මනුෂ්‍ය ප්‍රජාවම වෙහෙසටපත් වෙලා ඉන්නේ. ඒ වෙහෙසටපත් වෙලා ඉන්නේ මේ මුළු අලුත් තාක්ෂණයක් එක්ක හැම දෙයක්ම පහසු කරන තාක්ෂණයක් එක්ක හැම දෙයක්ම ලේසි කරවන පහසු කරවන ඉක්මනට අපට කර දෙන නූතන තාක්ෂණයක් එක්ක මිනිස්යා වෙහෙසටපත් වෙනවා ඒතර ඒ නිසා මේ වෙහෙස කල්යාණ මිත්‍රවරුනි එහෙම තාක්ෂණයෙන් විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. මේ මානසික සැහැල්ලුව මානසික සුවය නැත්නම් ජීවිතයක තිබෙන ඒ निराமிස මිහිර ඒ අහිංසක රසය තාක්ෂණයෙන් ගන්න බෑ. ඒ විද්‍යාවෙන් ගන්න බෑ. කලාවෙන් ගන්න පුළුවන් කියලා හිතනවා. කලාවෙන් හිතනවා මේ අර ජීවිතයේ තියෙන රසය අත්දකින්න පුළුවන්. දැන් ඒ අහිමි වෙලා තියෙන දැන් ජීවිතේ රසවත් දෙයක් නෙමෙයි අපිට. ජීවිතේ මහා බරක්. කාටද ජීවිතේ රසවත් වෙලා තියෙන්නේ? මහා බරක් ජීවිතේ. මේ සංඛාර ස්කන්ධයත් එක්ක මේ කන්දත් එක්ක අපේක්ෂා ගොන්නත් එක්ක එක එක අපේක්ෂාව එක එක කොලේ ලියලා ඔළුවට තියාගත්ත කියලා හිතන්ට එක එක බලාපොරොත්තු එක එක ඉලක්කය එක එක අරමුණ එතන ওই ටික ඔක්කොම ලියලා ඉවර වෙනකොට ආර බර නැති කොල ලක්ෂ කෝටි ගාණක් එකතු වෙනකොට තව දුරටත් ඔබට කුදු නොවි ඉන්නට බෑ ඒ ප්‍රශ්නය තර්කයෙන් විසඳන්න බෑ ඒ ප්‍රශ්නේ තාක්ෂණයෙන් විසඳෙන්නේ නැහැ. තාක්ෂණයේ වැඩි වෙන්න වැඩි වෙන්න වෙලා තියෙන්නේ මොකද්ද? වෙහෙස වැඩි වෙලා. කම්මැලිකම වැඩි වෙලා, වෙහෙසත් වැඩි වෙලා. ඒකම දැන් අපිට හිතනවා මේ කලාවෙන් පුළුවන් ජීවිතේ ටිකක් රසවිඳින්න පුළුවන් කලාවෙන්. නෑ කවුරුවත් ජීවිතේ රස විඳින්නේ කලාවෙන්. ඒ රස විඳින්නේ කලාව, ජීවිතේ නෙමෙයි. ජීවිතයක් අසා ඔබ සතුටටපත් වෙන විට හිතන්න එපා මේ මා රස විඳින්නේ